බුද්ධික මහත්මයා ඔය හඳුරන්නේ දැන් අර වහන්සේ කඩදාසියක උදාහරණයක් ගත්තේ ඒ එතනදී මට ගැටලුවක් ඇති වුණා දැන් දැන් අපි ගන්නව නම් යම් දෙයක ඇති වෙන්න හේතු ප්‍රත්‍ය කියලා එතකොට හේතුව තණ්හාව වෙන්න පුළුවන්. ඒනොට තව ගොඩක් තියෙනවනේ ප්‍රත්‍ය. එතකොට යම් දෙයක් පැවතුනා මීට ඉස්සෙල්ලා කියන එක ප්‍රත්‍යක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ උදාහරණයක් හැටියට තව තව විදිහක උදාහරණයක් හැටියට දැන් මිනිස්සෙක් ඉඳලා මරණයටපත් වෙනවා. එතකොට එයාගේ මේ විඥාණය සහ ඒ කොටසක් ඉවත් වෙන ඒනට අස්ති වගේ දේවල් ශරීරයේ කොටස් ඉතුරු වෙනවා. ඒතර ඉතුරු වෙනවා කියලා කියන්නේ ඒක ඒ පරණ එක තිබිච්ච නිසා අලුත් නැවත නැවත සැරයක් ඒකම ඇති වෙනවා වගේ එකක්. නේද හමුනේ? ඒතකොට දැන් අර අරකෙත් අපිට ගන්න බැරිද එහෙම ඇති වෙනවා මේ මේ අර ඉස්සර තිබුණා කඩදාසියක් ඒකේ විවිධ ද්‍රව්‍ය තිබුණා ඒකෙන් අන්තිමට කාබන් ටිකක් හෝ ද්‍රව්‍ය જાති කීපයක් විතරයි ඉතුරුනේ. හැබැයි ඒක නැවත නැවතත් ඒ පරණ හේතුව නිසා එනව නෙමෙයි දහම්තුනේ. අවසරයි. නෑ නෑ පරණ හේතුව නිසා නෙමෙයි. දැන් දැන් රූප කලාප වශයෙන් ගොඩනැගෙන්න යම්කිසි සංයුක්ත වෙච්ච රටාවන් තියෙනවා. එතකොට දැන් ගහක් හැටියට රූප කොටාශයක් එකට සංයුක්ත වුනහම එතකොට අපි හිතමුකෝ දැන් දෙල් ගහක් සහ කොස් ගහක් කියලා. එතකොට දෙල් ගහ හැටියට රූප කලාප රූප කොටාස ටික මේ බීජ නියාමයත් එක්කලා ගොඩ නැගුණාම එතන මේ දෙල් ගහ කියන සටහනෙන් පරිබාහිර වෙලා ඒක කොස් ගහක් පොල් ගහක් විදිහට එතන රූප කොටාස ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ඒක බීජ නියාමය නම් වූ එක්තරා ධර්මතාවයක්. ඒක මේ එතන තියෙන රූප කොටාස නිසා සිද්ධ වෙනව නෙමෙයි අර බීජ න්‍යාමය කියන ඒ න්‍යාම ධර්මය නිසා තමයි අර අර ටික වෙනස් වෙන්නේ නැතුව අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි දැන් අස්ති කොටසක් හැටියට යමක් ගොඩ නැගුණාම එතන ඒ අස්තියක් හැටියට මූලිකව සැකසෙන්න යමක් බලපෑවද කර්ම ශක්තිය හරි එහෙම නැත්නම් ඇත්තටම කර්ම ශක්තිය නෙමෙයි එතනදී බලපාන්නේ අර පුද්ගලයාගේ ඒත් බීජ නියාමයේනේ බලපාන්නේ. අර කොස් ගහ පොල් ගහ වගේම මේ පුද්ගලයාගේ අස්තිය කොයි විදිහටද නිර්මාණය වෙන්නේ කියලා තීරණය වෙන්නේ මිනිස්සෙක් නම් මනුස්ස අස්තියක්. එතකොට මේ මනුස්ස අස්තිය තුලත් අර මව්පියන්ගේ ඥානවලට ආවේනික වෙච්ච ස්වરૂපයට තමයි අස්තිය නිර්මාණය වෙන්නේ. එතකොට දැන් ජීවි කයෙහි ඒ අස්තිය ඒ විදිහට ක්‍රියාත්මක වුණා. මල ශරීරයේහි මලකඳෙහි ඒ අස්ති ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා ඒකට අදාළ ඒ රූප කොටාෂ සම්පූර්ණයෙන් විසිරලා යන්නට අවශ්‍ය හේතු සාධක මතුවෙන තෙක් අර සංයුතිය ඒ විදිහට පවතිනවා හැබැයි එතන ඒ හටගන්නා වූ රූප කොටාෂ නැවත නැවත අභිනවයෙන් තමයි හටගන්නේ අර මුල් ඒවාෙහි බලපෑමක් නිසා ඒ විදිහට තව එකක් ගොඩ නගනවා කියන එකම නෙමෙයි එතකොට දැන් මේවා අතර යම්කිසි අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක අපිට නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් හැම විටම රූප කොටාස අර දැන් දැන් රූපවල දැක්වෙන විශේෂයෙන් රූපයක් ඇතිවෙච්ච ගමන් නැති වෙන්නේ නැහනේ. චිත්තක්ෂණ 17ක් පමණ පවතිනවා. එතකොට චිත්තක්ෂණ 17ක් පමණ පවතිනකොට ඒ අතරතුර අර උත්පත්ති චිත්තක්ෂණය සහ භංගයටපත් වෙන චිත්තක්ෂණය හැරුණකොට අවශේෂ මැද චිත්තක්ෂණයන්හි නැවත නැවත රූප කලාප නිර්මාණය කරනවා. එතකොට දැන් නාම ධර්ම තමයි එකක් අහෝසි වුනහම ඊළඟ එක ජනිත වෙනවා. හැබැයි රූප කොටාස එහෙම නෙමෙයි. ඒ රූප ඒ රූපය නිමා වෙන්නට කලින් එහෙම නැත්නම් ඒක සම්පූර්ණයෙන් අහෝසි වෙන්නට කලින් ඒ රූපය තුලින් රූප පුඤ්ජයක්, රූප සමූහයක් නිර්මාණය කරනවා. එතකොට ඒකත් හේතු වෙනවා අර සංයුතිය ගිලිහෙන්නේ නැතුව පවතින. එතකොට අභිනවයෙන් අභිනවයෙන් නිර්මාණය කරනවා. හැබැයි නිරුද්ධ වෙනකොට මොකක්වත් ඉතිරි වෙන්නේ නැතුව තමයි එය නිරුද්ධ වෙන්නේ. එතකොට අර එයා නිසා නිෂ්පාදනය කරපු අමතර රූප කොටස ඉතිරි වෙනවා. නමුත් අර බිඳී යන රූපෙහි කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ කියන එකයි එකෙන් අදහස් කළේ. දැන් ඒ ඒ බිඳී යන රූපේ බිඳෙන්න කලින් ගොඩක් නිර්මාණය කළා නම් ඒ ටික තියෙනවා. දැන් තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා දරුවෝ හැදුවා. ඒ තාත්තා මැරුණයි කියලා දරුවෝ මැරෙන්නේ නැහැ. හැබැයි අර තාත්තා කියන තැන මොකක්වත් ආ ඉතුරු වෙන්නේ නැහැ. ඒ තාත්තා මැරෙන්න කලින් දරුවෝ ටික හදපුවාම ඒ දරුවෝ ජීවත් වෙනවා. ඒ අයගෙන් પરම්පරාව පවතිනවා. හැබැයි තාත්තා කියන තැන නිරුද්ධ වුණාම නිරුද්ධ වුණා. ඒ නිසා තමයි තාත්තා අරහත්ත්වයටපත් වුණොත් පිරිනිවන් පෑවොත් ඔක්කොම ඉවරයි එතන. ඉතින් ඒ தත්ත්වයටපත් නොවි තාත්තා නැවත නැවත පවතින්නේ අභිනව හේතු ප්‍රත්‍යයන් පවතින නිසායි. අන්න ඒ වගේ තමයි අර මුලින් ජනිත වුණු රූපය අභිනව රූප කොටාස ජනිත කරනවා. ජනිත කරාට පස්සේ අභිනවෙන් ජනිත කළ රූප කොටාස ටික තියෙනවා. ඒවා තියෙද්දි මුල් රූපය අහෝසි වෙනවා. ඒතර මුල් රූපය අහෝසි වෙනකොට ඒකේ මොනවා හරි කොටසක් ආ ඉතුරු වෙනවා කියන එකක් ඇත්තේ නැහැ. තේරුණා. හොඳයි. එහෙමයි. එහෙම එහෙම ධාතුන් වහන්සේලා ගැනත් අපිට ওই විදිහටම ධාතුන් වහන්සේලා සම්බන්ධවත් එහෙමයි. එහෙම එහෙම එහෙම අවිඤ්ඤාසීව පව අවිඤ්ඤාසීව පැවතීමේ හැකියාවක් මේ නාම රූප ධර්ම වලට ඇත්තේ නැහැ. ඒ නිසායි අනාත්ම කියලා කියන්නේ. හේතුපත්තන්ගෙන් හටගෙන බිඳී යනවා.